නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත හිතමිතුරනි හැම සෙන්සුරාදාම් පවත්වන භාවනා වැඩසටහනේ අද තවත් දවසක් ඒකෙදි මම කෙටි කාරණාවක් කතා කරන්න කියලා මට අද රාමයේ වැඩසටහන පටන් ගන්න විනාඩි 10 15කට කලින් හිතුණා. ඒ කාරණාව කතා කරොත් එහෙම මේ මේ භාවනාව කියලා කියන්නේ ඇත්තට මේක මම අර අපිට එක්කෙනෙක් වෙන කෙනෙක්ගෙන් තමයි මම මේ උපමාව ඇහුවේ. මම උපමාව කලින් යම් මට්ටමකින් අහලා තිබ්බා. ඒක හරියට කන්දක් නගිනා වගේ වැඩක්. මම කියන්නේ ඒක ඊට වඩා අපි උපමාවක් පාවිච්චි කරලා දෙනවා භාවනාව කරනවා කියලා කියන හරියට ග්‍රීස් ගහේ යනවා වගේ වැඩක්. ග්‍රීස් ගහේ යනවා වගේ වැඩක්. ඒක යනවා ඊට පස්සේ එක වෙලාවක් සමහර පොඩ්ඩක් එහෙම වෙලා මිස් වුනහම ආය රූට් එක පහළට ඇවිල්ලා ආය හිටපොතන. ආය ඊට පස්සේ පිය දාගෙන ආය නගිනවා. එතකොට අන්න එහෙම දෙයක් තමයි භාවනාව කියන එකෙත් භාවනාව කියන එකේ ස්වභාවයක් වෙන්නේ. එතකොට කන්දක් නගින කෙනෙක් ඒ කන්දක් නගිනකොට යන්න ඕනේ පුළුවන් තරම් බරවල් සැහැල්ලු කරලා. පුළුවන් තරම් බලවල් සෑහළු කරලා. නැත්තම් අපි හිතමුකෝ අපේ පිට පිටේ බෑග් එකක් එල්ලගෙන අපි ඒකට ගල් ගෙඩි වගේ මොනවාරි දේවල් ගොඩකුත් අර තියාගෙන යනවනම් එයාට වැඩි දුර යන්න බෑ. ඊට පස්සේ අපි හිතමුකෝ ඒ වගේ කන්දක් කියලා කියන්නේ නිකන් අයින් යන එක නෙමෙයි අතනම කියන්නේ ලණුවක වගේ එල්ලලා නගින කන්දක් ගැන කියන්නේ. ලණුවල එල්ලලා නගින ඒ වගේ. මගදුරට ගිහිල්ලා ආය ශක්තිය හීන වෙලා හරි අතෑරිච්ච ගමන් ආය පහළ. එතකොට ඒ කෙනා පුළුවන් තරම් බර සැහැල්ලු කරන්න බර එතකොට ඒ බර මුකෙන්ද ඇති වෙලා තියෙන්නේ කියලා ගත්තොත් කෙලස් බර කියලා කියන්න පුළුවන්. ආධ්‍යාත්මික ගමන ඉස්සරහට යන්න බැරි කෙලස් වලින් කරන බර ගතියින්ද. කෙලසුන්ගෙන් කරන බර බර ගතිය. බුදුරජාණන් වහන්සේ ඒකට කියනවා වචනයක් කියනවා බුදු දේශනාවේ බාහිර සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒක කියනවා මේ පංච උපාදානස්කන්ධය කියන නමක්. පංච උපාදානස්කන්ධයේ බර. හිතේ පංච උපාදානස්කන්ධ ස්වභාවයෙන් පංචපාස්කන්ධ මානසිකත්වයක හිත හැසිරෙනවා. ඒකේ තියෙන බර. ඒ බර අර සැහැල්ලු හිතකින් සැහැල්ලු හිතකින් ඉහළට හිත එසවෙන මානසිකත්වයට විරුද්ධයි. පංච උපාදානස්කන්ධ මානසිකත්වයකින් ඇති කරන්නා වූ කෙලෙස් බර මේ අපි හිතමුකෝ භාවනාවක හිත සැහැල්ලු වෙලා මෛත්‍රී උපේක්ෂාව බලවත් වෙලා හිත ඉස්සිලා එනවනම් ඒකට ප්‍රතිවිරුද්ධයි මේ ධර්මතාවය. එතකොට එයා කොයිතරම් දුරකට ඒ බර සැහැල්ලු කරලා තියනවද කියන එක මත එයාගේ ආධ්‍යාත්මික ගමන ඉස්සරහට යන එක කොයිතරම් වේගෙන් වෙනවද කොයිතරම් ඵලදායීව වෙනවද කියන එක තීරණය වෙනවා. මම හිතනවා මේ කාරණාව තේරෙනවා ඇති කියලා. එතකොට ඒ කාරණාවයි ගත්තොත් එහෙම ඒ කියන්නේ තව විදිහකින් ගත්තොත් එහෙම අපි අපි ඒක සරල කරලා උදාහරණත් එක කතා කරොත් එහෙම අපි දේශය කියන මානසිකත්වය පරිහරණය කරනවා දේශය එක්කලා අප්‍රසාදය ගැටීම් වගේ මානසිකත්වය යම් පිළිකුල් කරන ගතිය හිලා දකින ගතිය වගේ මානසිකත්ව මානසිකත්ව හිතේ පරිහරණය වෙනවා නම් ඒ සිත කෙලෙස් වලින් බර වෙලා තියෙන්නේ. කෙලෙස් වලින් බර වෙලා තියෙන්නේ. අකුසලයෙන් බර වෙලා තියෙන්නේ. ඔය කට්ටියම දැකලාදී ඒ වගේ අපේ හිත ගොඩක් ඇවිසිච්ච වෙලාවක භාවනා කරන්න ගියොත් එහෙම භාවනාව සාර්ථක වෙන්නේ නැහැ. මොකද අර බර වැඩි අපේ මේ හිත සැහැල්ලු කරන මේකට දරන්න බෑ. අපේ මේ සැහැල්ලු කරන අපේ භාවනාවේ භාවනාවෙන් අපේ හිත ශක්තිමත් වෙලා තියෙන ප්‍රමාණය මදි අර බර උස්සගෙන ඉස්සරහට යන්න. ඒ බර අතහැරලම තමයි යන්න ඕනේ. බර උස්සගෙන ඉස්සරහට යෑමක් ගැන බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ බර අතහැරලමයි ඉස්සරහට යනවනම් යන්න ඕනේ. ඊට පස්සේ එහෙමම තමයි අපි රාගයෙන් ඒ වගේ එහෙම වෙනවනම් ඉරිසියාවෙන් එකට එක කිරීමෙන් උහකකමින් ඒ වගේ දේවල් වලින් අධික ලෝභකම් වලින් වගේ දේවල් වලින් අපේ හිත හිතේ කෙලෙස් බර ඇති වෙනවා නම් ඒ ඒ බරත් එක්කලා අපි අනිතතර භාවනා කරන්න කියලා ගන්න උත්සාහයේදී අර බර උස්සගෙන යන්න බෑ කෙනෙකුට. යන්තම් නිකන් අඩියක් දෙකක් තියෙනකොටම නිකන් පහළට ඇදෙන එකක් තියෙනවා. ඒ හින්දා ඒක ඒ බර සැහැල්ලු කරනකොට ලෞකික සම්මාදිට්ඨියට අනුව දේශනා ටික කරලා තියෙන එකයි කෙනෙක් එයාගේ හිතේ මාන්නේ හට ගන්නවා නම් දැඩිකම හට ගන්නවා නම් ඊට පස්සේ ඉරිසියා එකට කිරීම රාග ద్వේෂ ආදී ওই මානසිකත්වයන් හට ගන්නවා නම් එයා ඒ මානසිකත්වයන් ඒ අකුසලයන් දැක දැක ප්‍රහාණය කරලා හිත පිරිසුදු කිරීමක් කළ යුතුයි. දැන් ද්වේදා විතක් සූත්‍රයේ අපි මං හිතන්නේ ඒ දවස්වල කරා ඒකෙදි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හිතේ හටගන්න හැම සිතුවිල්ලක්ම මේවා කුසල් මේක අකුසල් කියලා ගොඩ ගොඩවල් දෙකකට දැම්ම කියනවා. ඊට පස්සේ කුසලයක් නම් බුදුරජාණන් වහන්සේ ඒක පවතින ඉඩ දුන්න කියනවා. අකුසලයන් නම් අයින් කරගෙන අයින් කරගෙන අයින් කරගෙන ගියා කියනවා. බෝධිසත්වයන් වහන්සේ කාලේ මේ අන්තිම ජීවිතේ. ඊට පස්සේ එහෙම කරාට පස්සේ හිත කුසලයේම තියෙන්න ගත්තා කියනවා. හිත කුසලයේම තියෙනකොට ඒ කියන්නේ නොඑක් අරමුණු ඇසුරු කරගෙන හැබැයි හිත කුසලයේම තියෙනවා. ඒක අපේ භාෂාවෙන් අපි කතා කරන භාෂාවෙන් ඉස්සර විදියට කිව්වොත් එහෙම අපි දේශනා කරලා තියෙන විදියට මෛත්‍රී උපේක්ෂාවත් එක්ක සිහියෙන් යුතුව හිත අරමුණු වල යනවා. නොයේ කර්මුණු ඇසුරු කරනවා. හැබැයි මෛත්‍රී උපේක්ෂාවත් එක්ක සිහිය තියෙනවා. එහෙනම් එතකොට ඒ මානසිකත්වයෙන් යුතුව යනවා. එතකොට අන්නේ මානසිකත්වය හොඳට ප්‍රබල වුණොත් කෙනෙක්ගේ එයා ඊට පස්සේ ඉඳගෙන භාවනා කරන්න පටන් ගත්තොත් එහෙම එයාට අර දැන් ඒ භාවනාව පටන් ගද්දිම අර අපි හිතමුකෝ කරේ දාගෙන ඉන්න බෑග් එකේ බර සැහැල්ලු වෙලා විශාල මට්ටමකින් සැහැල්ලු වෙලා 100ට 100ක් නෙමෙයි විශාල මට්ටමකින් සැහැල්ලු වෙලා. එතකොට ඒකත් එක්ක එයාට භාවනා මානසිකත්වයේ ඉන්න තව කරන්න තියෙන හිතේ විසිරීම අයින් කරන එක විතරයි. හිතේ කාමච්ඡන්දයෙන් එයාට බාධාවක් නැහැ එතකොට. ව්‍යාපාදයෙන් බාධාවකුත් නැහැ. ඊට පස්සේ මෛත්‍රී උපේක්ෂාවත් එක සිහිය පවත්වපු හින්දා හිත ප්‍රමුදිත ස්වභාවය ආරක්ෂා වෙලා තියෙනවනම් තීන මිද්දෙන් බාධාවකුත් නැහැ. එයාට හිතේ කුක්කුච්චේ පසුතැවීමෙන් බාධාවකුත් නැහැ. ඊට පස්සේ ධර්මයත් හරියට දන්නවනම් කරන්න ඕන දේ දන්නවනම් භාවනාව එයාට විචිකිච්ඡාවේ බාධාකුත් නැහැ. එකම බාධාව තියෙන උද්දච්චය. උද්දච්චය කියන්නේ හිතේ විසිරීම. එයාට විසිරීම විතරයි අයින් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ නානා අරමුණු වලට පයින් පැන පැන හිටපු හිත එක අරමුණකට ගන්න එක තියෙන. එතකොට එයාගේ එයාට පැහැදිලිව පේනවා එයාට හිත වෙන අරමුණ වලට පයින්නවා. හැබැයි එතන එතන එහෙම ඇලීමකුත් නැහැ අරමුණු එක එක ගැටීමකුත් නැහැ. හැබැයි පයින්නවා හිත. මොකද ඒක තමයි කලින් තිබුණු මානසිකත්වය. ඒ බර තියෙනවා. අර බෑග් එකේ ඒ ගල තාම අතහැරලා නැහැ. ඒකයි ඒකට හේතුව. ඊට පස්සේ ඒ ගලත් ඒ ඒකත් අපි ක්‍රමානුකූලව නැවත නැවත භාවනා අරමුණට ගන්නකොට ඒ භාවනා අරමුණේ ඉඳ පටන් ගන්නකොට අර උද්දච්ච ඒ නීවරණයන් ඒ බර තිබීට අයින් වුණා වගේ වෙනවා. එතකොට භාවනා වඩන්න පුළුවන්. පැහැදිලි නේද? එතකොට ඒ හින්දා අකුසල් වල බර අර විදිහට අපි ඒ අකුසල් දැක දැක ප්‍රහාණය කරමින් මෛත්‍රී උපේක්ෂාවෙන් යුතුව සිහියෙන් යුතුව දවස ගත කිරීමේ පුරුවන් තරම් මේ සැහැල්ලු කර යුතුයි. පුරුවන් තරම් සැහැල්ලු කර යුතුයි. ඒ සැහැල්ලු කරලා තමයි එයා මේ භාවනාවට එන්න ඕනේ අතරම. භාවනාවට එන්න ඕනේ මානසිකත්වය එතන තියෙන්නේ. ඊට කලින් නෙමෙයි තියෙන්නේ. භාවනාව එයා කරන්න ඕනේ අන්න අර ටික කරලා එතකොට මෙතන ඉන්න පුළුවන් ඒ අර කොටස සාමාන්‍යයෙන් යම් ප්‍රමාණවත් මට්ටමකට කරපුවා ඉන්න පුළුවන් නොකරපුවා ඉන්න පුළුවන්. එතකොට තමන්ගේ හිත මට නම් එපා වෙනවා භාවනා කරද්දී මගේ හිත කැළඹිලා යනවා නැති තරහවල් ඇවිස්සෙනවා නැති ආසාවල් ඇති වෙනවා වගේ තියෙනවනම් ඒ කියන්නේ එයාගේ අර අකුසල් දැක දැක ප්‍රහාණය කරලා ඒ බර හැල්ලු කරන ඒ ක්‍රියාවලිය කෙරලා මදි. ඒක ප්‍රමාණවත් මදි. පැහැදිලිවම මේකයි. හිත විසිරීම විතරක් තියෙනවා නම් එහෙට මෙහෙට අරමුණෙන් පයින්නවා ආය අරමුණට එනවා ආය අරමුණෙන් පයින්නවා ආය අරමුණට එනවා කි තියෙනවා නම් ඒ කියන්නේ එයාගේ යම් අර ලොකු බරවල් ටික හැල්ලු වෙලා දැන් අර විසිරීම කියන එක අරමුණක හිත තියන් ඉන්න එකේ සිහිය ඒ අවශ්‍ය ප්‍රමාණයට තව ඒ පුරුද්ද හැදිලා නැහැ මති ප්‍රමාණයක් තියෙන. ඒකේනා භාවනාවට සුදුසුයි කියලා අපිට කියන්න පුළුවන්. එයාගේ බර හැල්ලු එයාට අරගෙනා වගේ භාවනා කරද්දී අපහසුවක් නැහැ. නැත්තම් අපි අලුත් කෙනෙකුට භාවනා කරන්න කියලා ඇතරම දුන්නා කියන්නේ ඒ මිනිස්සයාට ටික වෙලා යනකොට තිත්ත වෙනවා. භාවනා කරලා නැති මිනිස්සෙකුට භාවනා කරන්න මෙහෙම කරන්න ආනාපාන සතිය හරි මොකක් හරි ඉන්න කිව්වොත් එහෙම ටික වෙලාවක් ඇද්දි එයාගේ එයාට ලොකු පීඩාවක් හට ගන්නවා. ඒ පීඩාව කෙලස් වලින් කෙලස් බරෙන් ඇති කරන්නා වූ පීඩාව ඒක උස්සන් උඩට නගින්න යනකොට උස්සනවා දියා පොලවන්නවත් බෑ එයාට ඒක. පොලව ගන්නවත් බෑ. ඒ බර බර වැඩි. ඒ හින්දා ඒ බර සැහැල්ලු කළ යුතුයි. ඊට පස්සේ ওই කාරණාවත් එක්ක අපි තව තව පොඩි කාරණාවක් කිව්වොත් කවුරු හරි කෙනෙක් ඕකේ නාම රූප පරිච්ඡේද මානසිකත්වයෙන් ඉහළ මානසිකත්වයක් පවත්වනවා කියලා කියන්නේ එයා කාමාවචර මානසිකත්වයේ තියෙනා වූ බර අයින් කරලාම වාසය කරනවා කියන එක. කියන්නේ එයාගේ හිත කොහොමත් සැහැල්ලුවේ හොඳම හොඳම මට්ටමක. කියන්නේ භාවනා සම සමාරූප කාමාවචර මානසිකත්වයෙන් වනින් වලින් යුතුව කාමාවචර මානසිකත්වයෙන් එසවිලා පවතින මානසිකත්වයක්. ඒතකොට ඒ කියන්නේ රූපාවචර අරූපාවචර මානසිකත්වයක තමයි හිත හසුරුවන්නේ නුවණින් යුතුව ප්‍රඥාවෙන්. හිත හසුරුවමින් යන්නේ එතකොට භාවනාවේ සමාධිය තියෙන්නේ රූපාවචර මානසිකත්වයේ. නේ? කාමාවචර මානසිකත්වයේ හිත එකඟ වෙද්දී කාමාවචරයේ මානසිකත්වය ඊටාම ඉහළ සියුම් අවස්ථාවක තමයි හිත එකඟ වෙන්නේ. ඒ ඊට පස්සේ රූපාවචර අවස්ථාවේ තමයි ධානය පිහිටන්නේ. ඒ වගේ හොඳ බලවත් අවස්ථාව. ඒතකොට මෙයාගේ මානසිකත්වය මෙයා අර කාමාවචර මානසිකත්ව ඉක්මවල රූපාවචර මානසිකත්ව නැත්නම් අරූපාවචර මානසිකත්වයකින් ප්‍රඥාවෙන් හසුරවනම දවස. එහෙම හසුරුවුවොත් කවුරුද කෙනෙක්? ඒ කියන්නේ එයාගේ හිත භාවනා අරමුණේ තිබ්බ තිබ්බහම මේක කොහොමද ඉහළට එසවෙන්න තමයි බලය තියෙන්නේ. බලය අනිත් පැත්තට යදනවා වගේ එකක් වෙනවා එතකොට. ඉහළට බලයක් යදෙන්නේ යාළුවා. ඇයි ඒ ඉහළට බලය දෙන්නේ? භාවනා අරමුණ තියෙන්නේ අපි පටන් ගන්න භාවනා අරමුණ කාමවචර මානසිකත්වයේ අරමුණ. කාමවචර මානසිකත්වයේ අරමුණක් අපි භාවනා අරමුණට ගන්නේ හැබැයි කාමාවචර මානසිකත්වයේ ගොරෝසු අරමුණක් නෙමෙයි කාමාවචර මානසිකත්වයේ සියුම් අරමුණක් අර නාමරූප පරිච්ඡේද ඉහළ මානසිකත්වය කියලා කියන්නේ ප්‍රඥාවෙන් ඉහළට එසවුණු රූපාවචර වූ අරූපාවචර මානසිකත්වය. එතකොට කාමාවචර මානසිකත්වයේ අපිට කාමාවචර භූමිය කාම අපි හිතමු වෙන 15ම කාමාවචර මානසිකත්වයේ ගොරෝසු අවස්ථාව කෙලෙස් වලින් බර අවස්ථාව කාමාවචර මානසිකත්වයේ සාමාන්‍යයෙන් ඒ වගේ කෙලෙස් වලින් ලොකුවට පීඩා විඳින්න නැතිව ඉන්න අවස්ථාව ඊට පස්සේ කාමාවචර මානසිකත්වයේ සියුම් අවස්ථාව කියන්නේ මෛත්‍රී උපේක්ෂාවෙන් යුතුව සිහියෙන් යුතුව ගත කිරීම කියන එක කාමාවචර මානසිකත්වයේ සියුම් කුසල අවස්ථාව කුසල අවස්ථාවෙන් එහා පැත්ත තමයි රූපාවචර මානසිකත්වයේ අරූපාවචර මානසිකත්වයේ පහතින්නේ එතකොට මෙයා පටන් ගන්නෙම නාම රූප පරිච්ඡේදයෙන් ඉහළ මානසිකත්වයෙන් පරිහරණය කරමින් නම් සිහිය පැවැත්වුවේ එයා මේ හරිය තමයි පටන් ගන්නෙ මේ භාවනා අරමුණ. එතකොට බලය තියෙන්නේ ඉහළට. හරි නේද? තේරෙනවද? ඔව් බලය තියෙන එතකොට එයාට සම්පජඤ්ඤ මානසිකත්වේ. තව ඉදිකින් කියනවා. සම්පජඤ්ඤ අපි ඉස්සර කරලා තියෙනවා. ඒ එයාට තවත් ලේසි. එයාට භාවනාවක් තවත් ලේසි. හැබැයි එයාගේ හිතේ විසිරීම තියෙන්න පුළුවන්. විසිරීම ඉවත් කිරීමට කටයුතු කළ යුතුයි. ඒ කාරණාව අපි තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ භාවනාවකින් ඒ විදිහේ භාවනාව කරනකොට මේ භාවනාවකින් හිත අපි මැනියේ යුත්තේ තමන්ගේ භාවනාව සාර්ථක වෙනවද අසාර්ථක වෙනවද කියන එක භාවනාවේදී තමන්ගේ හිතට මොකද වෙන්නේ කියන එක කියන එකෙන් මැනියේ යුත්තේ ඇත්තටම මම දකින්නේ 125යි. බර තැබිය යුත්තේ ඒකට 125යි. 175ක්ම බර තැබිය යුත්තේ භාවනාවෙන් පස්සේ. කියන්නේ භාවනා කරන්න කලින් හිතක් තිබ්බා, භාවනා කරන හිතක් තිබ්බා, භාවනාවෙන් පසු මානසිකත්වයක් තියෙනවා. එතකොට භාවනා කරද්දි මගේ හිත විසිරෙන ගතිය අඩු වුණාද සැහැල්ලුව ඇති වෙනවද සැපේ ඇති වෙනවද ඒ වගේ සිහිය හොඳට තියනවද කියන ඒ කාරණාවල් ඒ කාරණා තියෙනවා නම් ඒකට අපි බර තැබිය යුත්තේ 125යි. කියලා අපි දකින්නේ 175 බර තැබිය යුත්තේ භාවනා කරාට පස්සේ ඊට පස්සේ භාවනා උදේ කරා නම් භාවනාව උදේ වරුවේ මගේ හිතේ සැහැල්ලු ගතිය කොයිතරම් මට්ටමකින් දැන් තිබුණාද ආරක්ෂා වුණාද ඊට පස්සේ උපේක්ෂා ගතිය මෛත්‍රී ගතිය කොයිතරම් මට්ටමකින් ආරක්ෂා වුණාද සිහිය අවධානය කියන එක කලින්ට වඩා කොයිතරම් මට්ටමකින් ආරක්ෂා වෙලා තියෙනවද? ඒකට තමයි 75ක් බර තැබිය යුත්තේ. අරක 125යි. ඊට වඩා ඒ වගේ තුන් ගුණයක් කියන්න පුළුවන්. අපි අපි හොයා බැලිය යුත්තේ අතන. ඒකට හේතුවක් තියෙනවා. ඒ කියන්නේ ආද්‍ය ඔය භාවනාව සමහරලාට භාවනාවේදී අපේ හිත අරමුණේ පිහිටන නොපිහිටන එක නොයිකුත් ඒ කියන්නේ අතිශය සංකීර්ණ අපිට කියන්න බැරි හේතු රාශියක් හින්දා වෙන්න පුළුවන්. කයේ පොඩි වෙනස් වීමක් හින්දා වෙන්නත් පුළුවන්. නොඒක හේතු. ඒකට ඒකට හේතු නම් ඉදිරිපත් කරන්න අපිට හැකියාවක් නැහැ. ඒකට එච්චර ඒකේ සියුම් කර්ම කර්ම විපාක વિશે බලපාලා තියෙන්න පුළුවන්. අයේ යම් ස්වභාවය බලපාලා තියෙන්න පුළුවන්. නැත්තම් කෙලෙස් වල සියුම් මට්ටමක් බලපාලා තියෙන්න පුළුවන්. නැත්තම් භාවනා අරමුණට හිත තිබ්බ විදිය පොඩි වෙනසක් බලපාලා තියෙන්න පුළුවන්. එතන අතිශයින්ම සියුම් අවස්ථාවක් හේතු රාශියක් බලපාන අවස්ථාවක්. ඒ හින්දා එතනදී ඇතිවන වෙනස් වීමට අපි වැඩි බරක් නොතැබිය යුතුයි. ඒක. ඒ හැබැයි ඒ හැම වෙලාවෙම භාවනාවක් කරනවා නම් භාවනාවට දක්ෂ ගුරුවරු කියන කාරණාව තමයි වැරදි භාවනාව කියලා එකක් නැහැ කියනවා. හරියට කරනවා නම් භාවනා අරමුණක් භාවනා අරමුණ තෝරගෙන කරනවා නම් වැරදි වැරදියට භාවනාවක් නැහැ කියනවා ඒ වෙලාවේ හේතුන් ටික හේතුන්ුයි ඒ හේතුන්ගේ ශක්තියයි ඒ ඒකෙන් ඒකේ ශක්තියට ශක්තියට අනුකූලව හිතේ තිබුණ තිබිය යුතු හැසිරීම තමයි ඒ වෙලාවේ හිත හැසිරුනේ ඒ වෙලාවට අදාළ හේතුඵල ධහමට අනුව භාවනාවේ හිතේ සමාධියක් හරි සෑහලුවක් හරි පහසුවක් හරි ඇති වුණා නම් ඒ හේතු ඵලවල හේතුන්ගේ ඵලයක්. ඒක. කෙලින්ම ඒ හේතු මොනවද කියලා අපිට දකින්න බැරි එක විතරයි තියෙන්නේ. ඒ හින්දා ඒ ගැන අපිට එච්චර සැලකිය යුතු කාරණාවක් නෙමෙයි. ඒ කාරණාව සියුම් හේතු ගොඩකින් බලපෑමක් වෙන හින්දා ඊට පස්සේ ඒ හේතු අපිට අඳුර ගැනීමේ හැකියාව උත්සාහ ගන්න පුළුවන් තරම් හේතු අඳුර ගන්න. හැබැයි කවදාකවත් සියලු හේතු අඳුර ගන්න බැරි වෙනවා අපිට. ඒ කාරණාව හින්දා ඊට පස්සේ භාවනාව කියන එකේ ඊට වඩා වැදගත්කම තියෙන භාවනාවෙන් පස්සේ භාවනා කරලා ඒ දවසේදී යනකොට දවසේ ඊට වඩා ෆ්‍රෙෂ් ගතියකින් යනවා. දවසේ ඊට වඩා නැවුම් පහසු සැහැල්ලු ගතියකින් යනවා. ආන් ඒක තමයි බලයුත්තේ. ඊට පස්සේ ඒකෙත් භාවනාවේ පසු එකෙත් බලන්න ඕනේ මේ දැන් එයා මාස ගාණක් කරාන දැන් මගේ හිත කලින් වගේ පීඩා විඳින ගතිය අඩුයි නේද? කලින් වගේ දුක් පීඩා විඳින ගතිය ඉස්සර අකුසලයකට ගියාම අකුසලයේම හිර වෙලා මේක මේ ඇඹරිලා ඒකෙම කැලැත්ති කැලැත්ති ඉන්නවා. දැන් ඒ ගතිය අඩුයි නේද? කියලා කියන්නේ ආධ්‍යාත්මිකව එයා දියුණු වෙලා කියන එක. සිල්වත්කම කියන එක ජීවිතේ සකස් වෙලා කියන එක. ගුණ සම්පatti, මෛත්‍රී උපේක්ෂා, මුදුගති සකස් වෙලා කියන එක. ඊට පස්සේ අර අපි කතා කරේනේ ලෝණපල සූත්‍රය අපි දැන් ධර්ම දේශනා කරේ අප දුක්ඛ විහාරයේ ස්වභාවයෙන් මෙහාට ඇවිල්ලා. අප දුක්ඛ විහාරයේ ස්වභාවයෙන් එළියට ඇවිල්ලා. එතකොට එයාගේ හිත ප්‍රසාරණය වෙලා හිත ප්‍රසාරණය වෙලා කියන එක එයා අඳුරගත යුතුයි. එයා අඳුරගත යුතුයි. ඒක අඳුරගන්නේ කොහොමද? අප දුක්ඛ විහාරයේ ගතිය දැන් බොහොම අඩුයි. කෙනෙක්ව එයාව මේකෙන් ප්‍රශ්න ගැටලු හමුවේ මානසිකව කැළඹිලා පීඩාවට පත් වෙන ගතිය බොහොම අඩු වෙලා. අපදුක්ඛ විහාරී ගතිය බොහොම අඩු වෙලා. ඒ කියන්නේ හිත ප්‍රසාරණය වෙලා. අන්න ඒකෙන් තමයි අඳුර ගත යුත්තේ අපි. එහෙම වෙලා නම් ඒ කියන්නේ මේ අපේ ආධ්‍යාත්මික ජීවිතේ අපේ හිත වැඩිලා භාවනාවේ. ඒක ඒක උනේ කොහොමද නැත්තන්නේ? ඒක උනේ කොහොමද? අපේ මොකක් හරි වෙනසක් වෙලානේ. ඒ වෙනස මොකද්ද? ආධ්‍යාත්මිකව හිත වැඩිලා. අපේ විඥානයේ ප්‍රසාරණය වෙලා තියෙන්නේ. මේ මෛත්‍රී උපේක්ෂාතික සිහිය පිහින්න ගතිය වැඩි වීමක් තියෙනවා. අපි ඒක ඒක අපදුක් විහාරය ගතිය මෙහාට එම කොයිතරම් මට්ටමකින් තියනවා කියන එක මත තීරණය ඒකයි තපස කියන එක අන්ති පරමං තපෝති දික්කා කියලා කියන්නේ පරම තපස ඉවසීම කියන. ඉවසීම කියන්නේ මෛත්‍රී උපේක්ෂාවෙන් යුතුව සිහියෙන් යුතුව මූණ දීමේ හැකියාව. ඒ කාරණාව. ඒත් කොයිතරම් මට්ටමකින් තමන්ගේ ඒක ඇවිල්ලාද කියන එක අනුව තමයි තමන්ගේ තපස තමන්ගේ මේ කරපු භාවනාවට ගත්ත ව්‍යායාමයේ ආධ්‍යාත්මිකව දියුණු වෙන්න ගත්ත ව්‍යායාමයේ කොයිතරම් දුරට සාර්ථක වෙලාද කියන එක මැනිය යුත්තේ. එතකොට ඕම් මම තමයි ඉස්සර මට ඕක තේරෙන්නේ හරියට අර මේ ඕක නිකන් මෙහෙම මෙහෙම අර graph තියෙන රඳින්නේ නේද අර අපි හිතමුකෝ ඔය මොනවද ෂෙයා මාකට් එකේ වුණත් අර price මෙහෙම මෙහෙම මෙහෙම යන graph වල බලුවොත් ළඟ ළඟ එක හැදිවිදි ගොඩක් ඉහළට පහළට යන. හැබැයි අපි ඒකේ මයින්කොට එහෙම නෙමෙයි අර මයින්නේ කාලෙත් එක්ක මේක කොහොමද වෙනස් වීම කියන එකක් බලනවානේ. එතකොට ළඟ ළඟ මෙහෙම වෙනස් වුණාට මේ අපිට පේනවා මාස 6ක් අවුරුද්දක් යනකොට මේකේ මේ වර්ධනයක් තියෙනවා කියලා. ආන් එහෙම තමයි ආධ්‍යාත්මික ගමනේ භාවනාවේ වර්ධනයක් දකින්න ඕනේ. හිතේ වර්ධනය කියන එක ඒකෙන් දත යුතුයි. ඒ අවස්ථාවේ හිත උච්චාවචනය වෙන එක වෙන එකේ අවම ගතියෙන් අවම ගතිය කියලා කියන්නේ 125යි. ඒතර බරක් තියනවා ඒතර නැත්තේ නෑ. බර 125යි 75ම දකින්න ඕනේ ලොන්ග් ටර්ම් මේක කොයිතරම් දුරට ඉස්සරහට ඇවිල්ලා තියෙනවද කියන එක. ආන් ඒකෙන් එතකොට දකින්න තමන්ගේ ආධ්‍යාත්මිකව මේ කියන්නේ භාවනාවෙන් තමන්ගේ ජීවිතයට දාන සීල භාවනා හරහා තමන් මේ ආධ්‍යාත්මිකව ගත කරන එකෙන් කොයිතරම් තමන්ව සල්ලු කරන් ඇවිල්ලා තියෙන දේවල්. කාගේ හරි ඕම උතන උතන නැත්තම් ඒක ඒක පේන්නේ නැත්තම් එයා පැහැදිලිවම අකුසල් දැක දැක ප්‍රහාණය කරන කාරණාව කරලා නැහැ කියන එක අපිට 100 100ක් කියන්න. එයාගේ පේනවා නම් නෑ මගේ නම් කලින් තිබ්බ විදියයි මේ විදිය නම් මට කිසි වෙනසක් පේන්නේ නෑ කියලා. ඒ කියන්නේ අකුසල් දැක දැක ප්‍රහාණය කරනවා කියන කාරණාව එයා කරලා නම් නෑ. කෙරිලා නෑ. ඒක තේරිලා නෑ කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ කවුරු කෙනෙක් එයා ඒක ඊට පස්සේ ඒක ඊට පස්සේ මෛත්‍රී උපේක්ෂාව ඒක අනිත් පැත්තම තමයි මෛත්‍රී උපේක්ෂාවෙන් යුතුව සිහියෙන් යුතුව කටයුතු කරනවා කියන එක අහු වෙලා නම් නැහැ. එයා පොඩ්ඩක්වත් අහු වෙලා නැහැ. අදත් අපි අර ස්වාමින්වහන්සේනමක් එක කතා කරා අර එක ස්වාමින්වහන්සේනමක් මේ අපිට මතක් වුණා මේ ඉතින් ඒ ස්වාමින්වහන්සේ ගැන අර අපි අනිසාත් එක අපි කතා වුණේ මේ ඒ ස්වාමින්වහන්සේ මේ මෛත්‍රී උපේක්ෂාවත් එක මේ කාමාවචර කුසල් සිත කියන එක නම් දශමයක්වත් තේරලා නැහැ කියලා. ඒ මේකක් ගැන ආංක 20ක්වත් නැහැ කියලා. ඉතින් මම ඇත්තටම කිව්වේ කෙනෙක් පැවිදි වෙනකොටම කියන්න තියෙන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයවත් පටිච්චසමුප්පාද පංච උපාස්කන්ධ නෙමෙයි. මෙන්න මේකයි කාමාවචර කුසල්සිත මෙහෙමයි කුසල්සිත තියන් ඉන්නේ මේක කරන්නේ නැතුව උඹලා වෙන කිසි දෙයක් කරලා වැඩකුත් නැහැ කරන්නවත් බෑ ඒක නැතුව මුකුත්ම බෑ හරියට අර ගණන් ඉගෙන ගන්න කෙනා මේ ඉලක්කම් ටික ඉගෙන ගන්නවා වගේ තමයි එක දෙක ඒ ඉලක්කම් ටික එකතු කරගෙන ඊට පස්සේ අඩු කිරීම එකතු කිරීම බෙදීම වැඩි කිරීම ඉගෙන ගන්න. ආන් ඒක ඒ වගේ තමයි. ඒ ටික නැතුව ඔය කරන කතන්දර මුකුත් එතනින් එහාට බෑ. ගණන් ඒ ටික බැරි නම් මේ බෑ තමයි. මං ඒ වගේ කාමාවචර කුසල්සිත කියන එක මෛත්‍රී උපේක්ෂාව විතර වාසය කරනවා කියන එක ඒක තේරුම් නැත්තම් මේකේ මොකවත්ම තේරලා නැහැ. ගිහි වේවා පැවිදි වේවා. ඉතින් අපි මේ ස්වාමීනාථ ගැන ඉතින් අපි කතා වුණා අන්නම මේ එකනම් මොකුත්ම තේරලා නැහැ. ඊට මට ධර්ම ශාස්ත්‍ර මායකයි කිව්වේ මේ මෛත්‍රී උපේක්ෂාවෙන් යුතුව ගත කිරීම කියන එක මෙච්චර මේ ආ ඒ කියන්නේ Um, ඒක අතිශයින්ම වැදගත්. ඊට පස්සේ ඒකත් එක්ක මට නිකන් ඒ වෙලාවේ හිතුණා මේක හරිනම් මේක සීලයට පනවන්න ඕනි කියලා. ඇත්තටම සීලයක් තියෙනවා. අෂ්ටාංග උපෝස සීලය, නවාංග උපෝස සීලය කියලා තියෙනවා. මෛත්‍රී සහගත හිතින් වාසය කරනවා කියලා සිල්පදයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ සීලයට පනවලා තියෙනවා ඒක. එක සිල්පදයක් තියෙනවා ඔය අෂ්ටාංග උපෝස සීලය, නවාංග උපෝස සීලය කියලා. නවගෙන සිල්පදයක් පනවනවා අටට අමතරව මෛත්‍රී සහගත හිතින් වාසය කරනවා කියලා. ඒ කියන්නේ සීලට පනවල. මට මට ඒක මතක් වුණේ මට ඒකේ වැදගත්කම දැක්කහම මට හිතුණා මේක සීලට පනවන් තිබ්බේ මේක කියලා. සිල් පදයක් විදිහට. එච්චර බලවත් කියලා බැරි නම් පළවන තියනවා. පනවල තියනවා බුදුරජාණන් වහන්සේ. ඒ වගේ ස්වභාවයක් තියෙන. ඉතින් ඒ හින්දා තමන්ගේ ආධ්‍යාත්මික ගමන ඉස්සරහට යනවනම් ඒ බරවල් පුළුවන් තරම් සැහැල්ලු කරගන්න. ඒ බරවල් සැහැල්ලු වෙන්නේ නැතුව ඒ ගමන යන්න බෑ. භාවනාවෙන් ඉස්සරහට යනවා කියන එක එක වෙන්නේ නැහැ. එක තැන තමා රූටනවා නම් නැත්තම් මේ අගිය තියාගන්න උස්ස ගන්න පණ නැත්තම් හොලෝ ගන්න බැරි නම් හිත එහෙම තියන්න බැරි නම් එහෙම ඉන්නවා අනේ මිනිස්සු මුලින් භාවනා කරන්න ආදී ඒ මානසිකක් තියෙනවා. හොලවන්නවත් බෑ එයාගේ හිත. ඒවා භාවනාවේ. එයාට අත්තේ පීඩා සහගතයි. එතකොට ඒ මානසිකත්වය උපදින්නේ ඉච්ඡර බරක් කෙලස් බරක් තියෙන. ඒ බර කොහෙද තියෙන්නේ සතර අපායට. ඒක ඊනම් කාරණා. ඒ බර කොහෙද තියෙන්නේ? එකවර කුසලයෙන් ඇතිවෙච්ච බරක් නෙමෙයි අකුසලයෙන් ඇතිවෙච්ච බරක්. ඔය ඒ බර තියෙන්නේ සතර අපායට එල්ල වෙනවා. අපි ගත්ත පිටිපස් പ്രേත ලෝකයේ, තිරිසන් ලෝකයේ නිරය කියන ඔය පැත්තට එල්ල වෙලා බර වෙලා තියෙන. බරේ හැටියට කොතනද නතර වෙන්නේ කියන එක තීරණය වෙනවා. පහකට වැටෙනවා. අන් ඒ කාරණාව එහෙනම් තේරුම් ගන්න. ඒ හින්දා අකුසල් ප්‍රහා දැකමින් ප්‍රහාණය කරන කාරණාවේ මෛත්‍රී උපේක්ෂාව යුතුව වාසය කරනවා කියන කාරණාව ඒක ඒක තමයි මේකේ කල යුත්තේ අතරම. ඒක කර කර ඉන්නවා නම් අනිත් ඒවා අඩුවෙන් නමුත් ඒ ටික කරනවා නම් එයා ආධ්‍යාත්මික ගමන ඉස්සරහට යනවා. භාවනා කරන්න වෙලාවක් නැති වෙන්න පුළුවන් එයාට අනිත් දේවල් වලට හැබැයි එයා මෛත්‍රී උපේක්ෂාවෙන් යුතුව වාසය කරනවා කියන එකයි අකුසලයක් කෙනෙකුට ප්‍රහාණය කරනවා කියන කාරණාවේ සිහිය පවත්වනවා නම් එයා මේකේ ගමන යන කෙනෙක්. එයා තමා ගමන යන කෙනා. ඒක නොකර ඉඳගෙන භාවනා කරන කවුරු හරි උත්සාහ කරනවා එයා නෙමෙයි ගමන යන කෙනා. එයා අර බීස් ගහේ එකපාර නගිනවා වගේ ටිකක් නගිනවා. වීරියෙන්. ඊට රූම් අර ඊළඟ මොහොතේ බලනකොට බිම. ඊළඟ මොහොතේ බලනකොට බිම. එහෙනම් ඔන්නෝම් තේරුම් ගන්න ආධ්‍යාත්මික දියුණුව කියන එකත් අන්න එහෙමයි මැනෙන්නේ කියන එක තේරුම් ගන්න මට මේක නිකන් කියන්න කියලා හිතුණා අද දේශනාව කරන්න විනාඩි 15ක් විතර කලින් ටිකක් කිව්වනම් හොඳයි කියලා. ඒ ගැන මොන හරි අහන් තියනවද? අවසරයි ස්වාමීන් වහන්සේ එතන මේ පොඩි කාරණාවක් මේ ස්වාමීන් වහන්සේ ගොඩක් දැන් අපේ ලංකාවේ විදිහට ස්වාමීන් වහන්සේ මේ අපි අර භාවනාව සමාධිය වැඩෙන එකට ටිකක් ලොකු බරක් දෙනව නේද ස්වාමීන් වහන්සේ. ඒක නිසා අර අර පැත්ත ගොඩක් අය මග අරගන්න ගතියක් තමයි මට හිතෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒකින්ද හිතනවා මට සමාධිය මම ගුණවත් යහපත් මෛත්‍රී උපේක්ෂාව ඔටෝමැටිකලි හම්බ වේ වගේ අදහසක ඉන්නව නේද ස්වාමීන් වහන්සේ? දැන් පරිසරයේම එහෙම ගතියක් තියෙනවා ස්වාමීන් ඒක වෙනස් ඒක තමයි ඒක වැරද්දක් තියෙනවා. ඒක එහෙම වෙන්නේ අසත්පුරුෂ භූමිය කියන එක. අසත්පුරුෂ සත්පුරුෂ සූත්‍රය හරි අසත්පුරුෂ සූත්‍රය හරි. මට ඔකේ පොඩ්ඩක් පැහැදිලි නැහැ. හැමදේම මජ්ක්‍ධිම නිකායේ තියෙනවා. ඒකේ කියනවා මේ සමාධිය වඩන අසත්පුරුෂයෙක් ඉන්නවා කියනවා. සමාධිය. සමාධිමත් හිත සමාධියට යනකම් එයා වීර්යයෙන් ගෙනල්ලා. නැත්තම් සසර එයාගේ තිබුණු කලින් තිබුණු පුරුදු කරලා තියෙන ශක්තියෙන් එයා ඔසෝගෙන එතෙන් දෙනකම් ගෙනල්ලා එයා. ගෙනාපු කෙනෙක් සසර පුරුද්දට අනුවත් එයා තියෙනවා. එතකොට එහෙම ගෙනාපු හැකියාව තියෙන කෙනෙක් ඒ වුණාට එයා අසත්පුරුසයි කියනවා. අනිත් අය වෙලා දකින පහත් කරන මානසිකත්වයෙන් කටයුතු කරනවා කියනවා. ඒ හින්දා සමාධිය තිබ්බා කියලා කෙනෙක් ගුණවත් වෙන්නේ නැහැ. සමාධිය තිබ්බා කියලා ගුණවත් වෙන්නේ නැහැ. එහෙම නෙමෙයි මෛත්‍රී උපේක්ෂාව කොයිතරම් මට්ටමකින් තියනවද කියන එක මතමයි කෙනෙකුගේ ගුණවත්කම කියන එක මැනෙන්නේ. ඒකමයි ගුණය. මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා. කොයිතරම් මට්ටමකින් තියනවද කියන ඒකමයි ඒකමයි ගුණය. එතනින්මයි මැනෙන්නේ. ඉවසීම ඉවසීම. ඉවසීම කියන්නේ මොකද්ද? මෛත්‍රී උපේක්ෂාව යුතුව සිහියෙන් යුතුව කොයිතරම් මට්ටමකින් ඔරොත්තු දෙනවද? අකුසලයේ ඉදිරියේ, ප්‍රශ්න ඉදිරියේ කියන එකෙන් තමයි තපස දීන්නේ වෙන්නේ. ඒක බුද්ධ වචනේ. ඒකෙන්මයි තපස් තියෙන්නේ. ඔය එකකින්වත් නෙමෙයි. අනිත් එකකින්වත් නෙමෙයි. අතනින්මයි තපස කියන එක තියෙන්නේ. නිවසීම. ඉවසීම කියලා කියන්නේ කාගෙන ඉඳීම නෙමෙයි. මෛත්‍රී උපේක්ෂාව යුතුව සිහියෙන් යුතුව හිත පීඩාවටපත් නොවි තියාගෙන ඉඳීමේ හැකියාව. කොයිතරම් මට්ටමකින් තියෙනවද? කියන එක මම තමයි ආධ්‍යාත්මික කොයිතරම් ප්‍රසාරණයක් ප්‍රසාරණයක් තියනවද? ඒ ප්‍රසාරණය කොයිතරම් ශක්තිමත්ද? තියෙන මට්ටම කොයිතරම් ඔරොත්තු දෙනවද කියන එක තීරණය වෙන්නේ. ඒක අපි හරියටම තේරුම් ගන්න ඕනේ නැත්නම් හරි අපරාධේ හුඟක් අය ඉතින් ඕකේ වරද්දන් ඉන්නවා අපිත් ඉතින් පැවිදි වෙනකොට ඒ වැරදි අපිටත් ඒ ක්‍රම තමයි කිව්වේ මේ භාවනා කරලා සමාධියක් ඇති කරගන්න ඉක්මනට එතකොට හරි කියලා ඉවරන ඒ වුණාට අපි දැකලා තියෙනවා භාවනා කරලා සමාධිය ඇති කරගත්ත කට්ටිය දියුඩු වෙලා ගෙදරට ගිහින් ප්‍රශ්න ගැටලු දාගෙන එහෙම මම මුලින්ම කිව්වා නම් මේ මොකුත් නෙමෙයි භාවනා කරලා සමාධිය නෙමෙයි මෛත්‍රී උපේක්ෂාව යුතු කුසල් හිත ගියන් ඉන්න එක ආර්ථ කරගන්න කිව්වා නම් ප්‍රශ්න ගැටළු කොච්චර අඩු වෙද හිතන්නකෝ. එතන පරිසරයටත් ප්‍රශ්න ගැටළු දැන් දාන්න බෑ. මෛත්‍රී උපේක්ෂාව 100න් එනකොට කොයි ප්‍රශ්නයක්ද දාන්න පුළුවන් අනික් කෙනෙකුට? දාන්න බෑ. ඊට පස්සේ Tamanට ප්‍රශ්නයක් දාපුවම හොඳටම රැකෙනවා. හොඳට උරුත් දෙනවා. ඒකයි මම කිව්වේ පැවිදි වෙනකොට උගන්වන්න තිබ්බේ මේක මෙන්න මේ කාමාද කුසලිත කියන්නේ මේකයි මේක මේක තමයි කරන්න ඕනේ මේක අවුරුද්දක් දෙකක් යනකම් මේක වෙන මොකුත් නෙමෙයි මේකටම උත්සාහවත් වෙන්න කියලා. මේක මොකද යුතුයි? හරි එහෙනම් අපි භාවනාව කරමුනේ. භාවනාව ගැන එතකොට මම කැමති අද ආනාපාන සති භාවනාව ටිකක් කරන්න. අර ආනාපාන සති භාවනාව ඔබට මතක ඇති අර අපි ගිය අතර ගිය පොයට අපිට බණට ආරාධනාවක් ආවා ළඟ ආරණ්‍යක ඊට පස්සේ අපි ගිහින් ඒක ඒක ආනාපාන සති භාවනාව ගැන තමයි භාවනා වෙලාවේදී කියලා දුන්නේ. ඒ වෙලාවේදී මම අර හුස්ම පහළට හෙලනකොට මේ කල්පනාව තතහරනවා කියලා ඒ ක්‍රමය. ඊට පස්සේ විතර්ක මට්ටම වැඩි නම් ඊළඟට විතර්ක මට්ටම අඩු නම් එයාට අර හුස්ම හෙලනකොට ඒ හුස්ම වෙනස කියන වචනේ පාවිච්චි කරලා ඒ වෙනස් වීම ප්‍රශ්වාසය වෙනස් වීම බලන එක. ඒක කියලා දුන්නා. ඊට පස්සේ ඉතින් අර එක්කෙනෙක් ඒ අර යහපෝ ඒ කට්ටිය ප්‍රශංසා කරලා මේ අර එහෙන් ස්වාමීන් වහන්සේනමක් මෙහෙට වැඩි ඒ සාහේ අපිත් කියලා තිබ්බා මේ අනිසානන්ද මගේ හිත පුදුම විදියට ඒකෙන් මේ සංසිඳුණා කියලා. අත්දැකීමක් ඇති වෙලා. ඉතින් ඒ හින්දා ඒක ගොඩාක් ප්‍රයෝජනවත්. හැම භාවනාවක්ම ඇතරම් ප්‍රයෝජනවත්. හැබැයි පටන් ගන්න මට්ටමේ ඉන්න කට්ටියට ප්‍රයෝජනවත් දේවල් තමයි අපි මේ කතා වෙන්නේ. නැත්නම් අපි ඇතර පළවෙනි ධානයෙන් දෙවෙනි ධානයට නැති කියලා අපි එහෙම කතා වෙන්නේ නැහැ නේද මෙතන. මොකද අපි ඉන්න මට්ටමත් එක්ක අපි බලන්න එපා. එහෙනම් බලන්න එහෙනම් තමන් භාවනාව කරන්න කලින් තමන්ගේ මුළු ඇඟම සැහැල්ලු කරගන්න, පහසු කරගන්න. ඊට පස්සේ අර තමන්ගේ විතර්ක මට්ටම ගොඩාක් වැඩි නම්, හිතේ කලබලය ගොඩාක් වැඩි නම්, එක එක දේවල් වලට හිත යන ගතිය ගොඩාක් වැඩි නම්, තමන් අර ප්‍රශ්වාසය කරනකොට මේ කල්පනා කිරීමත් අතහරිමි කියලා වර්තමාන හිතේ තියෙන රැඳිලා තියෙන තැන ලිහිල් කරන්න අතහරින්න උත්සාහවත් වෙමින් ආනාපානෙ වඩන්න. ඊට පස්සේ තමන්ගේ හිතේ එක්තර විතර්ක වලින් බාධාාවක් නැත්තම් නොයෙක් කල්පනා වලින් බාධාාවක් නැත්තම් එයාට පුළුවන් ප්‍රශ්වාසයේ වෙනස බලන්න. තව කාට හරි ප්‍රශ්වාසයේ වෙනස බලන එකත් අවශ්‍ය නැහැ. මගේ හිත භාවනා අරමුණේ ආනාපාන සති අරමුණේ තියෙනවා කියලා පේනවනම් එයාට පැහැදිලි නම් එයාට පුළුවන් ඒ විදිහට භාවනාව කරන්න. ඔය විදිහට ඒකේ තමන්ගේ මට්ටම අනුව ඒක තෝරගෙන අපි දැන් ටික වෙලාවක් භාවනා කරමු. එහෙනම් ඇස් දෙක පියාගන්න. හොඳ ගැඹුරු හුස්මක් ඉහළට ගන්න. දැන් මේ හුස්ම පහළට එළමින් මුළු ශරීරයම සැහැල්ලු කරන්න. තව පාරක් ගැඹුරු හුස්මක් ඉහළට ගන්න. ඒ හුස්මත් පහළට හෙළමින් මුළු ශරීරයම සැහැල්ලු කරගන්න. සියලුම කල්පනා කිරීම අතහරිනවා මේ මොහොතේ සැහැල්ලු වීම. සියලුම කල්පනා කිරීම අතහරිනවා මේ මොහොතේ සැහැල්ලු වීම. සියලුම කල්පනා කිරීම අතහරිනවා මේ මොහොතේ සැහැල්ලු දැන් භාවනාව පටන් ගන්න. සමාගේ අයේ ඉඳලා තියෙනවා නම් පැහැදුවක් පහසුවක් ඒ ගැන අදහසක් ගන්න. ඒ වාගේම හිතේ වෙලා තියෙනවා නම් සැහැල්ලුවක් පහසුවක් ඒ ගැන අදහසක් ගන්න සංසිඳීමක් තියෙනවා ඒ ගැන අදහසක් ගන්න ඒ වගේම තමයි හිතේ කැළඹිල්ලක් ඇති වුණා නම් භාවනාවේදී ඒකත් සිහියට තියාගෙන අද දවසේ මොන හේතුවක් නින්දාද මේ කැළඹිල්ල ඇති වෙන්නේ නැත්තේ කියන කාරණාව ගැන පසුව පසු විපරමක් කරලා බලන්න. හොඳයි දැන් ඇස් දෙක අරින්න. එතකොට ඒ දැන් හිතේ තියෙනවා නම් යම්සි පහසුවක් එක්ක සහැල්ලුවක් එක්ක සාස්තියීම ඒක පුළුවන් තරම් ආරක්ෂා කරගන්න උත්සාහවත් වෙන්න දවසේ කටයුතු වලදී අවම වශයෙන් මෛත්‍රී උපේක්ෂාව කුසලයේ අකුසලයේ හඳුනා ගන්න සිහිය මෛත්‍රීපේක්ෂාවේ පැවැත්මේ අවධානය කිව්වේ කරගන්න බලාපොරොත්තු වෙන්න ඒ විදිහට පුරුදු කරන්න. හරි. එහෙනම් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි දවසේදී භාවනා අර්ථාන අවසන් කරමු හැම දිනාටම පෙරවන් සත් බුද්ධ බුද්ධං නමෝ සම්බුද්ධ සීලං බුද්ධ සීලං දයං සම්බදන්තං පලමං දෝෂ